Allah. ولا 然后。 Você participa da minha aventura. ආහාර වර්ග කරනවා තමයි නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පාඩම. මේ අවුලේ සාවකාශෝ ආරංචනාඳුරු බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේගේ මාන්සේ ධාතිකලා ආරම විඥානයන ලොකු විස්තරයක් දෙනවා ඊට පස්සේ මේ ගමේ යන අරින් විද්‍යාවට වඩා තාම සද්ධාවන්ත පිළිගත්තා මොහොත විදාහනකට පෙරව ස්වාමීන් රාජකාරණ අවබෝධයේදී වාග්යදන් මහන්සේ පිළිපදව මරවත්

මේ බුද්ධ ශාසනය පිළිබඳව සත්‍තාවක්. බොහෝ දෙනා පිළිගන්න පාන කරලා ඒ ආත්මේ වැඩි කියලා කියනවා වගේ. මේ කාරණේ කියන්න තමයි මම මෙතෙන්ට පහත්

බුදුරජාණන් වහන්සේ එතනදන්නේ විස්තරේ ආනන්ද ආනන්දයන්ට කියනවා. ආනන්ද මම මෙහෙම දෙවියන්ට වඩා විස්තරයක් ආපදන් වාසේ නිවානා දෙනවා මම මෙතෙන් ආවා කියලා. මේ ප්‍රාණවකයක් අපරා. මේ මේ විදිහට මේ ප්‍රාණවකයක් ප්‍රයදේනතාවා මා කමෙන් කරේදී මේ ප්‍රකාශයක් අවිද්‍යාවකාරණාව සෞඛ්‍යාරයෙන් දෙවිය මේ විදිහට පුරා දීති භෝගාව අවස්ථනවා මේ අතරේ උතුරු ප්‍රදේශයේම මහත්කාරෝගයක් පහළ වෙනවා මේ කප්පේ රාජ්‍යෝ කියන බලස්නේ ඔය තරම්පමාන බ්‍රහ්මය තමයි සාධනය. තරම්පමාන බ්‍රහ්මය ඇවිල්ලා ඕලාන්ත ආත්මභාවයක් ලබාගෙන මේ ඉන්දියභාවයේ අභිමේ මේ එක ඉදාමේ සහම කුමාර බ්‍රහ්මයා දේවතාව කරන්නේ නැහැ. සක්කාලාරණ ඉඳ සංකා මේ භෝගේ පංචකාමයන්ට ගැටි වෙලා බැඳිලා මේ අකුසල ධර්මයන්ගෙන් ගහලා දෙනවා මේවෙන් අසුරේ ඕ අරිය ධම්මං කියලා මේ දරත්තා මේ ආර්ය ධර්මය ඥානය ධාරණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලාභය. බුදුරජාණන් වහන්සේ කියනවා දෙයයි. වාසනා සහිතව ඥාන කරනවා. එයන් නිදන නිසා උනාසයේ කියනවා ආදී මේ ආර්යෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ආර්ය ධර්මය. ආර්ය ධර්මය. අර කාමයන්ට යති වෙලා බැඳිලා අකුසලයන්ගෙන් ගාමලා ඉන්න අපමේල ළමේ මොකක්ද කරන්නේ? ආර්ය ධර්මය ආර්ය ධර්මය සමාධි වහන්සේගේ ආර්යයන්ට ඒ වාස්තාවත වූ ධර්මය ආරම්භකලා ආහාර දේවෝගා දේවෝගා කියන්නේ Uh-huh. භාවනා අමතරයන් අමතරයන් දෙන්නවා අත්ත අසංකක්ක සමනේහි අසංකක්ක අකුසලේහි ධම්මේහි උපපද්දති අන කාමයන්ට ගැටෙන්නේ නැතුව අකුසලයන්ගෙන් කාමයෙන් වෙලා කාමයන්ගෙන් දෙලෙන් වෙලා අකුසලයන්ගෙන් දෙලෙන් වෙලා වාසය කරනකොට ඇති වෙන දුකයි. දුකාරියෝ සෝමන. ඉතකේ හේතුකත කරන මොනෝ ස්වර්ණක. අයං හෝ හෝ හේන භගවතා යාමතා භක්තතා රාතා සම්මානං විද්දේන පතමෝ ඕකාදා විදමෝ අනුත්තර තමයි භාග්‍යවත් වූ කියන්න ලක්නා වූ කියන්න ලක්නා වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කළ ආරණ්‍යයේ අවවාදාදී කොට අපණදී වතාවක්. අදාහාරී කොට දැන් එතකොට වශයෙන් කොහොමද මේ කරලා ලැබුණේ? දැන් මේ ජනත්ත මොකෙන්නේ? කාමයන්ට ගැටි වෙලා බැඳිලා එකට එනම වාසය කර අනුරයන්ගේ සාහසය. ඊටවස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආන නිවනට මාර්ගාවෙන් කියලා ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය ඉදෙනවා. එහෙම කරනකොට මොකද නිවන් වෙනවා? කාමයන්ගේ දෙන්නෝ අනුරයන්ගේ දෙන්නෝ වාසය කරනවා. එහෙම කාමයන් ගෙන් බ්‍රහ්ම අභිකරයන්ගෙන් බ්‍රහ්මවා නැවත බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ආරණ්‍ය උපාසය. සමගදී වද අවස්ථාව පාව. කොරතරම් හෝ ජීවත්ත්ව ඕරානිකා පාය සංඛාරා අපරිපත්තයි. බවන්නේ මේ අතන් දෙනකොට ඕරානිකෝ හෝතු ආයම් කාල ආන්තිදේශය ඕනාවචා වචී සංඛාරා අපරිපත්තංගා ගෝරෝ ඕරානිකෝ වචී සංඛාර දෝසාන්තිදේ ඕනාවචා චිත්ත සංඛාරා අපරිපත්තංගා ඕරානිකෝ ගෝරෝ චිත්ත සංඛාර දේවස්සං ඔය කාය සංස්කාර, වචන සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ සංස්කාරයන් පවතින්නේ නැතුව මේ දැනස්ථා වාසය කෝ අපරේණ සමේන අධිය ධර්මං කරාති යෝනිසෝ මනසිකාරාති ධම්මං ධම්මං කතුවා අර කලින් ආ විප්‍රමාදී ඒ දීර්ඝ විස්තර කරන්න ඕනේ ආකාරයෙන් කියලා දුන්නා. ඔව් බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මය ආයකට අනුව කටයුතු කරනවා යෝනිසෝ මාර්ගය. යෝනිසෝ මාර්ගය කියන්නේ ධම්මං ධම්මං පරිවර්තන නාගනාන් ධර්ම ප්‍රතිවත් වී සත්‍යයන් අරිය ධම්මතමනම් නාගන්න යෝනිසෝ මනිකාවලං ධම්මං ධම්ම පරිපත් එනි ආර්ය සමාධියේ කියලා ධනමාන ධර්ම ප්‍රතිපත්තියේ කියලා මේක ඉන්නකොට අත්තෝලාරිකා සාධංකාරා පරිපස්සක් ඕලාරිකෝ කාර්යං පාරදාප Thank you. විචාරාන විද්‍යුප්පාදා උත්පත්ති සුඛා අවිද්‍යාව ප්‍රහාණයෙන් විද්‍යාව පාරණයෙන් මොහොත ඇතිවන සුඛයයි සැපයනවා සුඛාවිය ප්‍රහාණ ඒ භවතාවක් වර්ධනයේ දෝමනස්සේ අයං කෝ භගවතා ජාතා වස්සතා රහතානං වාදං මුත්තේන අලෝකානාගම අනුත්තා මුදුබ්බෝධ ලක්ඛාති පාස්මේ වාග්යවත් යල්ල දක්නා වූ යල්ල දක්නා වූ සම්මයක් සම්බුදුදානං මහත්තු මොහේ ලෝකානාගම are වේද එන්නේවත්ත්‍ය ඕලාරිකා කායනං අපපරිපත්ත සංකේතෝලාරිකෝ ආයංකාර පටිසංකාර මනෝසංකාර කියන ඒවා සම්පූර්ණයි. ජේනෝච්චය සමරේ විනාද කාලේ ආදී නාමයේ සත්තර ඕවාරිකෝ පාරමංසාව සම්පූර්ණයනම වාචී සංස්කාර සම්පූර්ණයනම මනෝ සංස්කාර ඒ නිසා උත්පාදයට නිකම් පුකාමින සෝමයි ඒ වාමයේ ඥානකලේ ඊළඟට ඇදලා තවරවන්ට සෝමක වාමයේ දෙවෙනි ඕපාරා සෝමයේ තමයි මේ වගේ අදාළකට මේ උදාහරණ මේ අස්ථානයේ මේ පොළොවේ වගේ මේ වගේ නබන්නේ මේ වර්ධනාවේ මේ නිවාරණය මේ නිවිලය මේ කරන්නේ මේවා උදාහරණයක් මේ මුදුන මේවා පිළිවත් අස්ථානාපේක්ෂා අසුර ආර්ය ධර්මයේ ආරම්භය නිවාණය දෙවිලා ධර්මාන්තරව පරිවර්තී හැදෙලා මේවා පුතාට මේවා පුතාට මේවා හේවණය කරේත මේවා හේවණය කරේතු මේවා වරද සහිතයි මේවා නිවරදයි මේවා විදිනා මේවා වරදිනා මේවා පුදලා පුදලා කියලා කියනවා අත්තා සාමයේ ඉඳලා මේවා වස්තුවේ